සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ඉද තථාගතෝ ලෝකේ උප්පඤ්ඤති අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සම්බ්‍රහ්මකං සස්සමනම් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සම්ඥං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී ජානුස්සෝනි නම් වූ රාජ පූජිත මහා ධනවත් මහා කීර්තිමත් මහා ප්‍රසිද්ධ කුසලන බ්‍රාහ්මණ තුමතුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අදාරන ලද චුල්ලකම්ම විභංග සූත් චුල්ලාක්‍ය පදෝපම සූත්‍රයෙහි කෙටි සූත්‍ර පාඨයේදී මේ ධර්ම දේශනාවට මාතෘකාව ඉදිරිපත් වුණේ මේ දේශනේ බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ අද වැනි පොසොන් පෝයක් දිනයක ප්‍රකාශ කරන ලබන දේශනයක් එකවරක් නෙමේ සියවරක් නෙමේ දහස්වරක් ඇසුවත් වැඩි නොවන දේශනාවක් මේ දේශනාවේ නිදානයවත් දේශනා කරන්න හේතුව ගැන අපි සලකා බලමු. ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංස ගැන කාලය වෙන් නොකොට මාත්‍රුකා කළ දේශනාව පිළිබඳවම කරුණු සොයා බැලීමට කාලය වෙන් කරගනිමු. සරුවඥන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේදී කොසල් මාරිතුමාණන්ගේ ප්‍රසාදයේ දිනාගත් බොහොම ප්‍රසිද්ධ ධනවත් කීර්තිමත් බ්‍රාහ්මණ පඬිවරයෙක් සිටියා ජානුසෝනී කියේ. සැබවින්ම ජානුසෝනී කියන්නේ පෞද්ගලික නමක් නෙමෙයි. ඒක රාජ සම්මාන නමක්. ඒ රාජ සම්මානම ලබන්නේ අග්‍ර පුරෝහිත තනතුර රැණි ශ්‍රේෂ්ඨ තනතුරකට පත්වන්නේ පමණයි. එතුමා බොහොම ධනවත් කෙනෙක්. රාජ පූජිත කෙනෙක්. රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙනෙක්. ඉතින් මෙතුමාගේ සිරිතක් කියනවා මාස 6කට වර අඩැගින් වීථි සංචාරය කරන නගරේ ප්‍රදක්ෂිනා කරනවා. මේ නගරේ ප්‍රදක්ෂිනා කරන කාලය තුලදී පුදුමාකාර ජනසන්නිපාතයක් ඇති වෙනවා. මේ නගරේ ප්‍රදක්ෂිනා කරන්න ප්‍රථමයෙන් මුළු නගරයේම වීථියක් ගානේ සරසනවා. සුදු වැලි ඉහළ ලද පස්මල් ඉහළ සුවඳ පිරිබාඩ කරලා මුළු මුළු නගරයේම එකම සුවඳින් සුවඳවත් කරනවා එතුමාණන්ගේ අතවැසියෝ. එතුමාණන් දහස් ගණන් ඉන්නවා අතවැසියෝ. මුළුමහත් නගරයේම මේ වාගේ සුවඳවත් කරලා උත්සව ශ්‍රීයාවකින් සරසලා ඉන්න අතරතේ නගරෙන් බැහැර ගිය ඔක්කොම එනවා නගරෙට. යන්නේ නැත්තොත් නවතිනවා මේ ශ්‍රී සම්ප්‍රත් දකින්නේ. මෙතුමා සුබ මොහොතකින් සරසෙලුවා. සුදූපාට අසු එළඹුම් යෙදු සුදූපාට ආවරණයන්ගෙන් සැරසු සුදුම සුදු අසු කරත්තයක් සෝදානම් කරගන්නවා. මේකේ සියලුම අවයවයන් සුදෙන් සුදුයි. යටත් පිරිසෙන් රිදී වැනි දේවල් වලින් තමයි ඒ නිර්මාණය. ඒවට කියනවා දැන් සතියම් පිළිබඳව කියනවා කොටස් දෙකක්. යුද්ධ රථය එවාගෙම අලංකාර රථය කියලා. යුද්ධ රථයක නම් දෙන්නේ තුන් දෙනෙකුට තමයි යන්න ඉඩ තියෙන්නේ. අලංකාර රථයම නෙමෙයික නැවක් වාගේ. ඒකේ 10 15 දෙනෙකුට යන්න පුළුවන් වාඩි වෙලා යන්න පුළුවන් සැතපීගෙන යන්න පුළුවන් ඕනතරම් ඉරියව් පවත්වමින් යන්න ඉඩ කඩ ඇති සතර සතියක්. බ්‍රාහ්මණතුමා සුදු සුදු අතින් සැරසී සුදු ආපන්න පළඳගෙනයි මේ ගමන යන්නේ. එතුමාණන්ගේ පිරිස ඉන්නවා බ්‍රාහ්මණවරුම 84000ක්. ඒ සියල්ලෝම සුදු වතින් සැරසී සුදු ආභරණ පැළඳගෙනයි පෙරමුණ මේ පසුපසින් පෙරහැර යන්නේ. පළමුවට මෙතුමා යන මාර්ගයෙහි දෙපැත්තෙන් කුඩා දරුවන් කැඳවනු පිණිස පළතුරු වර්ගයේ දෙපැත්තට වීසි කරන මේ රාත්‍රිය ඔක්කොම ගෙනියනවා. ඊළාට මසු කන් කියන කොටස් ඒ කියන්නේ කාවන වලින් විශ්යෙන් පාංගුවක් තමයි මසු කියලා කියන්නේ. ඒ කාසි වීසි කරනවා. ඊළඟ කාවණු වීසි කරනවා. ඉතින් දිනෝ දහසක් දෙනා මේවා ලබමින් ස්තුති පූජා කරනවා. වන්දී බත් කියන්නේ මේ විරිදුකාරයෝ ඉදිරියෙන් යමින් මෙතුමාගේ ගුණ වර්ණනා කරමින් ජනතා පොළඹවනවා. මේ වාගේ වීති සංචාරය කරන දවසක මෙතුමාගේ ඉදිරියට සම්මුඛ වුණා මෙතුමා බොහෝම ගෞරවයෙන් ඇසුරු කරන ආජීවකයෙක්. මේ ආජීවකයාට කියන්නේ පිලෝතික පරිබ්‍රාජක කියලා. එතුමාගේ නියම නම වච්ඡායන. වච්ඡායන කියන්නේ බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණ කෙනෙක් තමයි මේ පිලෝතික පරිබ්‍රාජක කියන්නේ පවිද්දා. මේ පිලෝතික පරිබ්‍රාජකතුමා සැබෑ බෞද්ධයෙක්. එතුමා අන්නේ කවියෙක් වුණාට එතුමා බොහෝම ගෞරවයෙන් බුදුරජාන් වහන්සේ ඇසුරු කරන්නේ. නිතර නිතර බණ අඬ යනවා. බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා බොහෝ සෙයින් සාකච්ඡාද කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතුමාට අනුග්‍රහ දක්වන අනාගත ආනිසංසය අනාගත හේතු සම්ප්‍රත් පිණිස. හරියට මෙතුමා ජේතවනාරාමයට ගිහිලා මේ පිරිවැජිතුමා එනකොට තමයි ඉදිරියට මේ බ්‍රාහ්මණතුමාට සම්මුඛ වුණේ. බ්‍රාහ්මණතුමා රටේ නවත්තලා මේ පරිබ්බාජකතුමාගෙන් විස්තරය හැවා. බොහොම හිතවත් ලෙස ඇසුවා. පින්වත් පරිබ්බාජකතුමනි කොහේදලද මේ ඉන්නේ? උදාසන. කිව්වා මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දකින්න ගිහින් එනවා. ඉතින් මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. එතුමාව පින්වත් වච්චායන ඒ තථාගතයන් වහන්සේගේ තත්ත්වය මොකක්ද කියලා. එතකොට කිව්ව එතුමා ගැන ප්‍රකාශ කරන්න මා වෙන්නකොට පුළුවන් කමක් නෑ එවැනි බුදු කෙනෙක්ම වෙන්න ඕනේ. එතකොට කිව්ව බොහොම ලොකු වර්ණාවක් නෙමෙයි කරන්නේ ಗುಣ කතනයක් නෙමෙයි කරන්නේ. නෑ නෑ මට එහෙම ಗುಣ කතනයක් කරන්න හරියක් නෑ. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් මරුන් බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මනාදී සීලම ප්‍රශංසා ලබන ඇත්තන්ගෙන් ප්‍රශංසා ලබන්නේ කෙනෙක්. කියනකොට මෙතුමා ඇවා කොහොමද තත්ත්වය ඔබ තේරුම් ගත්තේ? එතකොට කියවා උපමාවක්. පින්වත් ඥානසෝනි යම් කිසි ඇතුන් ඉන්න වනාන්තරයකට යනවා ඇතුන් දකින ඇතුන් හීලෑ කරන ඇත් ගොවියෙක් නැත්නම් ඇත් වෛද්‍යවරයෙක්. ਉਹ මන්ත්‍ර ශාස්ත්‍රයක් දන්නවා ඇතුන් හීලෑ කරගන්න දන්නවා. ඔය යනකොට මේ වනාන්තරයේ සම්මුඛ වෙන විශාල අඩියක්. මේ අඩිය දැක්ක ගමන් හිතෙනවා මේ නම් මේ අඩිය නම් විශාල ඇත්තරාජයෝ කියලා හිතෙනවා. ඒ වගේ බ්‍රාහ්මණයේ මම මේ භවත් ගෞතමයන් වහන්සේ ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන අවස්ථාවල මට දකින්න ලැබෙන කරුණු හතරක්. ඒ මොනවද කරුණු හතරේ? මේ රටේ ඉන්න බොහෝ මුසස් බොහෝම නැනවත් අනුන්ගේ වාද බිඳින බොම දක්ෂ වාදීන සිංහ කියන්න පුළුවන් ශාස්ත්‍රීය වංශිකයෝ ඉන්නවා මේ ශාස්ත්‍රීය වංශිකයෝ තථාගතයන් වහන්සේ දකින්න ඉස්සර වෙලා බොහොම ගැඹුරු ප්‍රශ්න හදා ගන්නවා උබතෝකෝ ටික ප්‍රශ්න පවා හදා ගන්නවා අපි මේ වගේන් අහමු මේ ඇහුවා මෙන්න මේව අපට පිළිතුරු ලැබෙයි එතකොට අපි මෙහෙම ප්‍රශ්න කරමු ඒකටත් උත්තරේ ලැබුණා මෙහෙම ප්‍රශ්න කරගෙන. ඔය වාගේ නිමාවක් නොයනේ ප්‍රශ්න මාලාවක් වොන් ගොතා ගන්නවා. එවුන් ගොතාගෙන යනවා බුදුරජාන් වහන්සේ දකින්න. මේ දකින්න ගියාම බුදුරජාණන් වහන්සේ මේ පිරිසෙන් ඉස්සර වෙලා මියත් වෙන බව දැනගෙන ඒ අත්සන් වෙත යවනවා මෛත්‍රී චිත්ත තරංග ධාරාව. මේ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේට වාඩි වෙලා ප්‍රශ්න කරන්නේ ඉස්සෙල්ල භාණ්ඩතුන් වහන්සේ කතා කරනවා. මේ කතා කරන්නේ ඒ හැම දෙනා වෙත පැතුරුණු මෛත්‍රී. මේ කතාවේදී මේ අතෝ ගොතාගෙන ආපු ප්‍රශ්න ඉදීම විසඳෙනවා. ප්‍රශ්න අහන්නේ ඉස්සෙල්ල විසඳෙනවා. ඒකට නම් ඉතුරුක් නෑ එතකොට. ඒ අතෝ හිතනවා අනේ දෙයනේ ප්‍රශ්න කෙරුවා නම් අපි පරදිනවනේ. අපි රැවටෙනවනේ. අපි නොදන්න උඹාටපත් වෙනවනේ. කියලා මහත්ම නිහතමානී බාටපත් වනවා පමණක් නෙමෙයි. ඒ ඇත්තෝ තමන්ගේ දෘෂ්ටි අතගෙන දමලා දරුවන් සරණ යන. සැබෑ බෞද්ධයන් බාටපත් වෙලා වැඩ නමස්කාර කරලයි ආපසු යන්නේ. මෙන්න මේක පළමුවෙන් මම දැක්ක තථාගතයන් වහන්සේගේ තථාගත පදය. ඒ වගේම බ්‍රාහ්මණතුමනි මේ රටේ ඉන්න බොහෝම උගත් නැනවත් වාද කිරීමෙන් අනුම් බිඳ දමන වාදීව සිංහ වැනි බ්‍රාහ්මණ පඬිවරු ඉන්නවා. ඒගොල්ලොත් ඔය වගේම ගැඹුරු ගැඹුරු ප්‍රශ්නයන් හදාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් වාඩි වෙලා තමන් අහන්න ගිය ප්‍රශ්න අමතක කරලා බණ පදයකට සවන් දෙනවා. ඒ ඇත්තොත් අර වගේම හිතනානේ අපි ප්‍රශ්න කෙරුවා නම් අපි පරදිනවා. අපි නොදන්න උඹාටපත් වෙනවා. ප්‍රශ්න නොකලේක අපට වාසියක් වුණා අපේ හිත දැනගෙන ආගේ තථාගතයන් වහන්සේ අපට කරුණු දැක්ුවා නේද කියලා තෙරුවන් සරණ යනවා. මේ දෙවෙනි කාරණයක් මම දැක්කා. මේ වගේ ඉන්නවා රටේ බොහෝම ප්‍රසිද්ධ බොහොම නැනවත් වාද කරන්නවුන් අතරින් ජයග්‍රහණය කරන ගෘහපති පඬිවරු ඉන්නවා. මේ ගෘහපති පඬිවරුත් අර වගේම নানা ප්‍රකාර ප්‍රශ්න ගොතාගෙන එනවා තථාගතයන් වහන්සේ කවත්තන් නැත්නම් පරදවන්නේ. නමුත් තථාගතයන් වහන්සේ ඔවුන් වෙත දක්වන මෛත්‍රී බලයෙන් ඔවුන් බොහෝම නිහතමානීව බණපදයකට සමන් වේලා ඔවුන්ගේ ප්‍රශ්න ඉබේම විසඳීමෙන් පසුව ඔවුන් අර වගේම පැහැදීමටපත් වෙනවා. අපි මේ ප්‍රශ්න ඇසුවේ නැති එක අපට වාසියක් වුණා. අපි මේ ප්‍රශ්න ඇහුවනම් අපි අංක පරාජයටපත් වෙනවා. කියලා බලවත් ප්‍රසාදයටපත් වෙලා සරුවක්ඥන් වහන්සේගේ බුද්ධ ඥාන ගැන සරුවක්ඥතා ඥාන ගැන පැහැදිලා තෙරුවන් සරණ යනවා. මේක තුන්වෙනි පදයයි. ඒ වගේ ඥානුසෝනී බ්‍රාහ්මණ තුමනි මං තවත් දැකලා තියෙනවා වැදගත් පදයක්. මේ ලෝකේ ඉන්න අපි බුදුන් අපි රහත් කියලා බොහෝ ශ්‍රමණයෝ. නමුත් ඒ ඇත්තෝ තථාගතයන් වහන්සේ තියෙන ආරාගේ ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන තථාගතයන් වහන්සේ පරද්දවන්නේ. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා මහිමේ නිසා ඒ සතාගතයන් වාසේ වීදුවන මෛත්‍රී බලය නිසා ඒ අත්‍යංගේ හද සංකාන නිල තමයි වාඩි වෙන්නේ. ධනපදයක් සවන් දීගෙන ඉන්නකොට ඒ අත්‍යන්ට තේරෙනවා හෝ අපි මේ ගොතාගනාව ගැටළු ප්‍රශ්න අහුවා නම් අපි පරිදීනවා. අපි නොදන්න උඹාට නොදරුවම් බාටපත් වෙනවා. අනේ ඇසුවේ නැති එක අපට ලොකු වාසියක්. ඊළඟට හිතන අපි මෙතෙක් කල් අපි බුදුන් අපි රහත් කියලා හිතියට අපේ මාර්ගයේ වැරදි. අපි ගිහින් තියෙන වැරදි මාර්ගයක. ඒ නිසා අපි පැවිදි වෙන්න ඕන සතාගතයන් වහන්සේගේ පාමුල කියලා පැවිදිල්ල ගන්නවා. පැවිදිල්ලගෙන ධර්මයේ කියන්නේ රකහාගෙන තේරුම්ගෙන කමතහම් භාවනා වඩලා එකලාව සමති විපස්සනා භාවනා තුලින් ඥාන සමාපatti උපදවාගෙන විපස්සනා වඩා ගලිකල් යන්නේ ඉස්සර කෙලසුන් නැසා රහත් වෙනවා. රහත් වුණාම හිතෙනවා මෙතෙක් කල් අපි මේ රහත් මඟ ගියා කියලා බුදුන් එවාගෙම රහතුන් කියලා හිතාගෙන හිටියට අපි තා මොහොතකින් විනාශයට ගියා වෙනවා නේද මේ බුදු සසුන්ට ඇතුළු නූනන. අපි කෙලෙසයිත මරණයට නේද යන්නේ. අද තමයි අපි නියම පැවිද්දෝ. අද තමයි නියම ශ්‍රමණයෝ. අද තමයි නියම බ්‍රාහ්මණයෝ කියලා ඒ අත්ෝ සීමිත අසීමිත සන්තෝෂයකටපත් වෙනවා. මෙන්න මේ සතරෙනි පදියාත්මම තථාගතයන් වහන්සේ කෙරෙන් දැකගත්තා. ඉන්වර්ජානුසෝනී බ්‍රාහ්මණතුමනි මෙන්න මේ කාරණා හතර මම සියයෙන් දැක්ක බැවින් මට ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය මැනගන්න පුළුවන් කමක් නැහැ. මම තේරුම් ගත්තා උන්වහන්සේ නම් අසාධාරණ කාටවත් සමාන කළ නොහැකි අසාමාන්ත ප්‍රඥාවන්තේ කෙනෙක් මං කලින් පිළිගෙන තියෙනවා කියන එක බොහෝම ප්‍රීතියෙන් ප්‍රකාශ කළා. එවේලාවේදී මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා මේ යානාවෙන් බිමට බැස්සා. උතුරු සළු එකස් කොට පෙරවගෙන ජේතවනාරාමයේ තියෙන පැත්තට හැරිලා තුන් වාරයක් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා নমස්කාර කළා. ඒ මේ තථාගතයන් වහන්සේ මට යම් දාසක දැකගන්න ලැබේවා. මට කතා කරගන්න ලැබේවා. මට ඒ සරුවඥන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය වටහා ගන්න ලැබේවා කියලා වචනෙන් කිව්වා හිතින් මේ චේතනාවක් අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. ඉතින් මේ වච්ඡාන ගෝත්‍ර පිළෝතික පරිබ්බාජකතුමා එතනින් ඉවත්ව ගිය අතර හිතමා නගර වීථ සංචාරය කරලා එදා උත්සවය නිමවා යම් වෙලාවක සුදුසු වේලාවක් සලකාගෙන සරුවක්යන් වහන්සේ දකින්න ගිය අජේතවනාරාමයේ සපිරිවරින්. දීලා බොහෝම ගෞරවයෙන් සතරු සාමියේක කතා කළ එකක් පසක වාඩි වුණා. බොහෝ සෙයින් බෞද්ධ නෝනෑට එකපාරට වඳින්නේ නැහැ. වඳින්න නැති වුණාට සතරු සාමියේක කතා කරනවා. ඒකන් ඉසිරිතේ එකයි. එසේ සතරු සාමියේක කතා කළ මිත්‍ය ආසනයක වාඩි වුණා. වාඩි වෙලා සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ මේ පිලෝතික පරිබ්‍රාජකතුමා එක්ක කළ සාකච්ඡාව අඩුවක් නැතුව වචනකින් අකුරකින්වත් අඩුවක් නැතුව සියල්ලම බුදුපාමුල කියා සිටියා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ තුන් ලෝකේත විදෝද අසීමිත මෛත්‍රී බලය මේ ඥානසෝනි බ්‍රාහ්මතුමාගේ පදසංතානයට යොමු කරගෙන මෙහෙම දේශනා කළා. බ්‍රාහ්මණ තුමනි මේ හස්ති පදය ඒ කියන්නේ ඇතාලේ පීවර සටහනේ උපමාව මෙතකින් සම්පූර්ණ වුණේ නැහැ. ඒ මොකද? මේ පිලෝතික පරිබ්‍රාජකතුමා කියලා කියන්නේ ඒක දේශයක් පමණයි. කෙටි කතාවක් පමණයි. එක් පැත්තකින් පමණයි. මොකද මේ ඇතුන් ඉන්න වනාන්තරයට යන ඇත් වෛද්‍යවරු ඔක්කොම එක වාගේ ඥානවන්ත නැහැ. අතාගේ මේ පාසාටාන දැක්ක පමණින් මේ ලොකු වැටෙක් කියලා පිළිගත්තොත් ඒක වැරදි. ඒක අදස්ස හිත්ති හත්තිවනක යෝගයේ තේරුමක්. හත්තිවන කියන්නේ ඇතුන් එන වනාන්තරයේ ඇවිදින කෙනෙකුගේ වැඩක්. නොදන්න කෙනෙක්. මම කියලා දෙන්නම් නියම දක්ෂ හස්ත ශිල්පයේ දාන්න කෙනෙකුගේ ඇතුන් තෝරා ගන්න පිළිවෙල මම කියලා දෙන්නම්. ඉතින් මේ ඥානසෝනේ බ්‍රාහ්මණතුමා දැන් ලොකු සන්තෝෂයකින් දසවන් නමාගෙන මේට ඇහුම්කන් දුන්නා. ඒ මොකද මේ පිළෝදුක පරිභාගකතුමාගේ කතා ප්‍රවෘතියෙන් මෙච්චර පැහැදුනා නම් ඒ සම්බන්ධ විස්තර විවරණ සරුවක්ඥ ශ්‍රී මුකෙන් අහනකොට කොච්චර සන්තෝෂයක් ඇති වෙන්නේද? අනිත් එක බුදුරජාණන් වහන්සේගේ සිරිත තියෙන්නේ ළඟ ඉන්න කෙනෙකුට හරි දුර ඉන්න කෙනෙකුට හරි ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරන්න තියෙනවා නම් නිරන්තරයෙන් තුන් ලෝකට වියදෝන මෛත්‍රී බලය ඒ කුජලයාගේ හද సంతානියට යොමු කරනවා. ඔහුට ඒ වෙලාවේදී අමෘත අභිෂේකයක් වගේ හිතේ සනසිල්ලක් ඇති වෙනවා. මේකේ මෛත්‍රී බලයක්. මේක අපටත් වැදගත් දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි ලක්ෂයක් කෝටියක් අසංකේයයක් දෙනාට හරි බණක් දේශනා කරනවා නම් ඊට ප්‍රතිමයෙන් මේ සීල දෙනාට මෛත්‍රී වඩලයි, හදපත්නේ මෛත්‍රී වඩලයි පටන් ගන්නවා. සාමාන්‍ය කෙනෙකුගේ මෛත්‍රිය වගේ නෙමෙයි. චිත්තක්ෂණයකින් පුළුවන් මෛත්‍රී ධ්‍යානෙ සමවදින්න. මෛත්‍රී ධ්‍යාන සමවදල තමයි මේ මෛත්‍රී බලය පවත්වන්නේ සරුවක්ඥන් වහන්සේ සමාධීශ්වරයි. සමාධිය පිළිබඳව උන්වහන්සේ තරම් අධිපති කෙනෙක් නෑ, ඉසුරුමත් කෙනෙක් නෑ. උන්වහන්සේගේ චිත්තක්ෂණයෙන් එක චිත්ත වීතියෙදිම පුළුවන්කම තියෙනවා ධ්‍යානෙ සමවදින්න. ඒකට කියන මෛත්‍රී චේතෝ විමුක්ති කියලා. මේ බලය පුදුමයි. ඕනෑම දුර්දාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා මේ මෛත්‍රී බලයෙන්. කවුරුත් අහලා කියනවා නේද අඟුලිමාල කියන සංසාරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව කෙනෙක් නමුත් මහා දුර්දාන්තයෙක් බවට පත්වලා හිටියානේ. බුදු ඇසර ලක් වෙලා වැඩියානේ තුන් යොදුනක් මානේ මෙතුමා සම්මුඛ වෙන්නේ. මේ පියවරක් ගානේ වැඩි අර වගේ මෛත්‍රී බලයෙන් හිදුවාගෙන. නමුත් අඟුලිමාල තුමා නංගේ අර හැටි දෙඩිකන් පවත්වමින් පැනගෙන ආවේ නපුරීතින් නම සරුවඥන් වහන්සේගේ පාමුල කෙනකොට ඔය ඊටාම සුවච සුවේනියට කීකරු ශිෂ්‍යයෙක් හැටියට බුදුකා මුල පාසංග පීඨවා ගඳලා තමයි පැවිද්ද ඉල්ලගත්තේ. මෛත්‍රී භාවනා මොහුගේ කමඨාන වුණා. ගඩිකල් යන දිස්තර සෞකලස් නසා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තුම් යම් රාත්‍රී පුරාම වසුවක් දීපුත්‍රයාට වැඩි වෙලාවක් මහා යුද්ධයක් කරමින් සිටියේ මේ ආලවක යක්ෂසේනාධිපති මෛත්‍රී බලයෙන් තමයි দমনයේ කොට සෝවාන් ඵලයට පැමිණියේ. මේ වාගේ මහා නපුරු දුර්දාන්ත යක්ෂයන් එවාගේම රජදරුවන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඔය කූට දණ්ඩ සෝන දණ්ඩ ආදී බ්‍රාහ්මණවරු කොක්කරසාපේ බ්‍රාහ්මණතුමා එවාගේම සූතිරෝම කරරෝම යන යක්ෂයන් එවාගේම අපලාල නාග රාජයා අග්නිසික ධූමසික වැනි නාග රාජයන් ධනපාල හස්ති රාජයන් මේ වාගේ පවා দমনය කරලා උපසාන්ත බාට පමුණවා වදාලේ මෛත්‍රී බලයේ මුල් කොටගෙන මේක වර්තමාන වුණත් දේශකයන් වහන්සේලා අනුගමනය කළ යුතුයි කියන එක අපේ පූර්වාචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කළ තිනවත් අනුශාසනාවක් මෙන්න මේක නිසා මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා දැන් බොහෝම ගෞරවයෙන් හරිම සීතල හදවතකින් මේ ධම් පදයේ සවන් දෙන්න යොමු වුණා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ දේශනා කරනවා ඥානසෝනි යම් කිසි දක්ෂ වූ අතිශයින්ම දක්ෂ වූ හස්ති වණිකේ ඇතුම් ඉන්න වනාන්තරයේ ඇවිදෙන ඇතුම් තෝරා ගන්න දක්ෂ ඇදුරෙක් යන වනාන්තරයට බොහෝ යතුන් වෙන වනාන්තරයට යනකොට දකින් ලැබෙනවා විශාල දිගින් පළලෙන් විශාල ඇත්තිවර සටහන් දකිනවා. ඕ නිගමනයට යන්නේ නැහැ. මේ පාස් සටහන නම් මහත් ඇතිකුගේ කියලා නිගමනයට යන්නේ නැහැ. මොක් නිසාද? මේ වාගේ දිගින් පළලෙන් විශාල ඇත් අඩි තේනවා වාමනිකාකින් ඇතින්යන්ගේ. ඒ වාමනික ඇතින්නේ උස නැහැ වැඩි. නමුත් කකුල බොහොම පළලයි. ඊවර පළලයි. නිසා මේ හස්ති වණිකයා හිතෙනවා මේක එහෙම ඇතින්නම්ක වෙන්නත් පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට ඒ වගේම විශාල අත්පා සටහන් තියෙන අතරතේ උස ගස්වල ඇඟ අතුල්ලා තියෙනවා දකින්න. ඇඟ අතුල්ලා තියෙනවා දකින්න. ඒ මන්දිරාට උසේ තැන්වල අතුරු කිඩි කඩලා අරගෙන තියෙනවා. ඒත් මේ දක්ෂ අත්වණිකයා නම් පිළිගන්නේ නැහැ. මොකද ඒ වගේ විශාල පාසටහන් ඇති උසින් උස වූ කාලාරිකා කියන ඇතින්‍ය වර්ගයක් ඉන්නවා. මේ කාලාරික ඇතින්යන් උසයි. ඒ නිසා උස ගස්වල ඇතින් වෙනවා උසකයන් වල අතුරුකිලි කඩා ගන්නවා. මෙයා දක්ෂයෙක් නිසා ඒකතා පිළිගන්නේ තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට තියෙනවා අර වගේ විශාල අත්පාසතන් උසය ගස්වල ඇඟ ඇතිල්ලිලා උසින් අතු කඩාගෙන කාලා ඒ මනුලට උස ගස්වල උස් පැන්වල දතින් ඇනලා ගලෙන් ඇනලා කිනකන් දකිනවා. ඒත් මේ සදා ඥානවන්ත හස්ති වණිකයා පිළිගන්නේ නැහැ. ඒ මොකද මේ වනාන්තරයේ ඇතුන් ඉන්න වනාන්තරයේ ඉන්නවා උච්චා කණේරුකා කියලා ඇතින්ිය වර්ගයක්. මේ කණේරුකා කියන ඇතින්ිය උසයි. පා බොහොම විශාලයි. ඒ ඇතින්ියන්ගේ තියෙනවා දල කැකුළු. දෙපැත්තට ඇතුන්ගේ වාගේ විහිදෙන්න තියෙන දල කැකුළු තියෙනවා. මේ දල කැටළු වලින් මේ ගස් වලට අනිනවා. එයින් මේ දල ශක්තිමත් වෙනවා දල උල් උල් දල බවටපත් වෙනවා. ඒක නිසා මේ හස්ති වණිකයා හිතෙනවා මේ උසස් උස් ශරීරය ඇති කනේ රුකා කියන ඇතින් යංග වෙන්න පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට මේ වගේම විශාල පා සටහන් තියෙන උස් ගස් වල ඇඟ ඇතිලා තියෙන උස් කැන් වල අතුරු කිලි කල්ලා දාලා තියෙන උස් ගස් වල ගලයන්ලා තියෙන මේ ලකුණුත් තියෙන අතරේ ගහක් මුල හරි. එමෙ නැත්නම් අභ්‍යවකාශක හරි හිතගෙන හරි දිගා වෙලා හරි අත්‍රාජයේ දකින. එතකොට හිතෙනවා මේ පළමුවෙන් අත් අඩි දැක්කේ න්යාවි. උස් ගස්වල ඇඟ ඇතිලා තිබුණෙත් න්යාවි. උස් ගස්වල ගලින් වල තිබුණෙත් මේ ඇතාවි. මේ තමයි මා සොයාගෙන ආපු ඇතා කියලා මන්ත්‍ර බලයෙන් මේ ඇතා දමනය කරගෙන මෙයාට හිලා කරගන්නවා. හිලා කරගෙන එක්ක රාජ්‍යරුවන්ගේ මංගලයට ආබාට පමුණුවනවා. එහෙම නැත්නම් තමන්ගේ වැඩකට මේ යථා ගන්නවා. මේ විදිහට මේ දක්ෂ අතුන් අබා මේ හැසිරෙන වනාන්තරයේ දක්ෂතාවය ඇති ඥානවන්ත ගෝවා තේදුරා මේ යථා තෝරගත්තා. ඒ වගේ ඥානසෝනි බ්‍රාහ්මණතුමනි මේ තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙනවා. දැන් මේ මාතෘකා කළ පාඨයට දැන් හැරෙන්නේ. ඉද තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. මේ ලෝක ධාතුවේ තථාගතයන් වහන්සේ පහළ වෙනවා. මෙතන මේ ලෝක ධාතුවේ කියලා සඳහන් කළේ ලෝක ධාතු අනන්තයි. ඒ අනන්ත ලෝක ධාතුව අතරින් ඉද කියලා වෙන් කළේ මේ මංගල ලෝක ධාතු විතරයි සත් සරුවක් යන වාසේ නමක් පහළවන්නේ. දසදහසක් වල තියෙනවා ಜಾති ක්ෂේත්‍රය කියලා පහළ වෙන්නේ නැහැ. කෝටි ලක්ෂයක් සක්වල කියලා තියෙන ආඥා ක්ෂේත්‍රය ඒතනක පහළ වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ නම. අසංකේය අප්‍රමේය ලෝක ධාතු කියන විෂය ක්ෂේත්‍රය කියලා. ඒතනකවත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ කොහෙද? ඉද. එනම් මේ සක්වල පමණයි. මේ සක්වල සරුවඥන් වහන්සේ නමක් පහළ වෙනව කොයි විදිහේ තථාගතයන් වහන්සේ නමක්ද අරහං සවාසන සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේයින් අරියත් නම් වූද සම්මා සම්බුද්ධෝ තුන් කාලයට ඇති ਸਰව ධර්මයන් චතුරාර්ය සත්‍ය නම් වලා ਸਰවාකාරයෙන් ආબોධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වූද විද්‍යාචරණ සම්පන්නෝ මේ විද්‍යාවෙන් අෂ්ට විද්‍යාවෙන් හා සසලොත් චරණ ධර්මයෙන් සමන්වාගත වූද සුගතෝ සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන්ගත් බැවින් අන්තද්දේ වර්ගිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් බැවින් සතර මඟණෙනින් නැසන කෙලෙසුන් වෙත නැවත නොපැමිණීමෙන් ගමන්ගත් බැවින් සෝබන වූ සාර්ථක වූ සද්ධර්ම දේශන ඇති බැවින් එවාගේම සෝබන ගමන් විලාසිත ඇති බැවින් සෝබන ශරීර අවයව ඇති බැවින් සුගත ගුණයෙන් සමන්විත වූද ලෝකවිදු සකල ලෝක සත්‍යයන් ලෝක ලෝක සමුදය ලෝක නිරෝධ ලෝක නිරෝධ උපාය කියන ਸਰවාකාරින් ලෝකය ආબોධ කළ බැවින් ලෝකවිදු නම් වූ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ගුණයන්ගෙන් උත්තරීතර වූ ගමනේ කටයුතු දිව්‍ය බ්‍රහ්ම මිනිස්ය නාග සුපර්ණ සිද්ධ විද්‍යාදර තිරස්චීනාදී අනන්ත සත්‍යයන් සුදාන්ත බාට පමිනීමේ අනුත්තර ආචාර්යයන් වහන්සේ නමක් දැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරථී නම් වූ එවැගේම සකල ලෝක සත්‍යයට මෙලව අර්ථේ පරලොව අර්ථේ නිර්වාණ පරමාර්ථයේ කියන අර්ථයෙන් අනුශාසනා කරන බැවින් සහ ජාත්‍යාදී සංසාර කාන්තාරයෙන් එතර කරවා සත්‍යයන් නිර්වාණ ශේම භූමියට පමුණවන බැවින් දෙවි මිනිසුන්ගේ සාස්ත්‍රු නම් වූ බුද්ධෝ සමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පොර පමුණුවන බැවින් බුද්ධ නම් වූ භගවා පුණ්‍ය භාග්යෙන් අගතන්පත් බැවින් සහ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින්ද සරුව ධර්මයන් සීළු ආකාරයෙන් බෙදමින් දහම් දෙසූ බැවින්ද එවාගේම තුන් ලෝක ධාතුෙහි උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද භවගමන අවසන් කළ බැවින්ද භගවානම් වූ සරුවක්ඥන් වහන්සේ ලෝ පහළ වෙනවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රාහ්මකං සස්නමන බ්‍රාහ්මණින් පජං සදේ මනුෂ්‍යං ඒ මේ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ගේ මිනිසුන් සහිත සමස්ත ලෝක තත්වය සයම් අභිඤ්ඤා සත්‍තිකත්වා භවේදීති. තමන් වහන්සේම සරුවක්නිකා ඥාණයෙන් ආબોධ කොටගෙන ලොවට දේශනා කරනවා. සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වද මැද යහපත්වද අග යහපත්වද ත්‍රිවිධ කල්යාණ සම්ප්‍රයුක් සම්පන්න වූද සාත්තං සබ්යංජනං කේවල පරිපූර්ණ බ්‍රහ්මචාරියම් ප්‍රකාශේති අරස සම්පන්න ව්‍යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පහදා දෙමින් ලෝක දහම් දේශනවා නම් ධම්මං සුණාති ගාපතිවා ගහපති පුත්තු වා ඒ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ නැනවත් ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි අහනවා. සෝතං ධම්මං සුත්වා ඉති පටිසංචිත්කති. මේ මේ ධර්මයේ ඔහු අසලා මෙහෙම කල්පනා කරනවා. සම්බාධෝ ඝරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා. ජීජේ ජීවිතේ නම් කෙලෙස් අවසන දූවිලි මාර්ගයක් වගේ. පැවිදි ජීවිතේ නම් නිදහස් අභ්‍යවකාශයක් වගේ. මම මේ කියන ධර්මය ආબોධ කර ගන්න නම් මේ කෙලෙස් අවිස්සෙන ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා අනගාരികව පැවිදි වෙන්නටත් නම් මැනවි කියලා හිතලා ගඩදාසියක් අන් දිස්තර වෙලා තමාසතු සුවල්ප හෝ මහත් හෝ භෝග සම්භාර අත්තර දාලා තමන්ට සම්බන්ධ සුවල්ප හෝ මහත් හෝ ඥාති පිරිවරගෙන් වෙන් වෙලා කිසි කෙස්වල් බාලා කසාවත් ඇඳ පෙරවාගෙන සසුන්ගතෝ පැවිදි වෙනවා අනගාരികව පැවිදි ධර්මයේ හදාරා ඊතා උසස් වූ ආර්ය සීලස්කන්ධයක් පුරනවා. ඒතනත්තා ප්‍රාණඝාත දත්තා දාන ආදී මේ සීලුම අකුසලයන්ගෙන් හිත වෙන් කරගන්නවා. ඒ වගේම Taman ඩකප සියලු දෙයින් වෙන් වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සිළු සතුන් ලබේ දෙනවා. අදත්තාදානෙන් වැළකීලා පරණ ධාර්මික වංක භාවය පුරුදු කරනවා. අබ්‍රහ්මචාරියාවෙන් වැළකීලා ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචාරී කෙනෙක් වෙනවා. මුසාවාදයෙන් වැළකීලා සත්‍යයෙන්ම සත්‍ය භාවිතා කරන සත්‍යවාදී කෙනෙක් වෙනවා. ඒ වගේම කේලාම් බස් කීමෙන් වැළකී සමගදන් වඩන වචනම පාවිච්චි කරනවා. පරිස බස් කීමෙන් වැළකී මුරුදු මූලක වචනම පාවිච්චි කරනවා. හිස් බස් කීමෙන් වැළකී දලව වැඩදායක වචනයක්ම භාවිතා කරනවා. ඒ වගේම අනුන්ගේ දේට ආසා නොකර අනුන් සතු වස්තුව කෙරෙහි බිඳක්වත් ආසා නොකර අනභිජ්ජා පුරුදු කරනවා. අනුන්ද ක්‍රෝධ ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකී මෙත්තා ගුණේ වඩනවා. විසඳුතු ගැනීමෙන් වැළකී සම්මා දිට්ඨිය මනවින් පුරනවා. එවාගෙම අමමස් අම ධාන්‍ය සංරුවම් මුතුමැණික් නිල මුදල් ආදී පිළිගැනීමෙන් වැළකෙනවා. යත්පත්ති දෙකඩන් ආදී පිළිගැනීමෙන් වැළකීනවා. ඉස්ති කුමාරිකා ආදීන් පිළිගැනීමෙන් වැළකීනවා. එවාගෙම සොරකම් කිරීම, වංචා කිරීම, සාහසිකකම් කිරීම ආදීන් සම්පූර්ණයෙන් වැළකීනවා. එවාගෙම ඇතුන් අසුන් ගව මහේසාදීන් පිළිගැනීමෙන් වළකීනවා. එවාගෙම උන්වහන්සේ මෙහෙම උසස් සීලස්කන්ධයක් පුරනවා. ඒකට කියන කෝටියක් සංවර සීලය කියලා. ඒ කෝටියක් සංවර සීලය පුරමින් උන්වහන්සේ සැපයක් විඳිනවා. ඒකට කියනවා අනවද්‍ය සුඛය කියලා. සීලයක් රැකීමේදී කයින් වචනෙන් වරදක් නොවන බැවින් එයින් ලැබෙන නිර්ආමිෂ සැපයට කියනවා අනවද්‍ය සුඛය කියලා. මේ සෝයේ උන්වහන්සේ වින්දනය කරනවා. එසේ වින්දනය කරමින් ආර්ය ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඇසෙන් රූපයක් දැකලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. නාසිකාවෙන් ගඳ සුවඳක් දැනගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. දිවෙන් රස නිරස ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කයෙන් සැප හෝ දුක් හෝ ස්පර්ශයක් ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හිතට එනේන අරමුණකදී ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මේ දොරටු හයෙන් ලැබෙන සෑම අරමුණකදීම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඉෂ්ඨ වූද අනිෂ්ඨ වූද සුභ වූද අසුභ වූද හැම අරමුණකදීම කුසල්සෙත් පහළ වෙන ඇටේ ඉන්ද්‍රිය සංවරය කරගන්නවා. ඒකට කියන ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. එයින් උන්වහන්සේ සැපයක් විඳිනවා කුමබ්දේ සැපයේ ඒකට කියන අව්‍යාසයක සැපය කියලා. අව්‍යාසයක සැපය කියන්නේ කෙලසුන්ගෙන් කෙක් නොවූ සැපය. දැන් මේ ඉදුරම් පිනවන කෙනෙකුගේ ඉඳුරම් පිනවීමේදී හිත කෙලසුන්ගෙන් තෙමෙනවා. කෙලසුන් වැగిරෙනවා. එවැනි තත්ත්වයක් නැති නිසා උන්වහන්සේගේ සිත අව්‍යාසයකයි. කෙලසුන් වැగిරෙන්නේ නැහැ, කෙලසුන්ගෙන් සිත තෙත් වෙන්නේ නැහැ. එයින් උන්වහන්සේ පුදුමාකාර නිර්ාමිස ධර්ම සත්‍යයක් විදිනවා. ඒකට කියනවා ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. ඊළඟට උන්වහන්සේ තවත් ගුණයක් කරනවා. ඒකට කියනවා ආර්ය සන්තෝෂය කියලා. චීවරය පිල්ලපාතේ සේනාසනයේ ගිලන්පස කියන මේ සිව්පසේ පිළිබඳව දොළොස් ආකාරයක ප්‍රීතියක් උන්වහන්සේ විඳිනවා. ඒකකින් නිරාමිස සන්තෝෂී කියලා. ඒකේ තියෙන දැන් චීවරයක් නම් වික්ෂුන් වහන්සේර චීවරය ගැන කියනවා යථාලාභ සන්තෝෂ යථා බල සන්තෝෂ යථා සාරූප සන්තෝෂ කියලා තුනක්. වික්ෂුන් වහන්සේට යටෙන් දෝන චීවරයක්. අඳන චීවරේ පාටිය තනිපොට සිවුර දෙපොට සිවුර මේ විදිහට චීවර තියෙනවා නව වර්ගයක්. ඒ චීවරය තමන්ට ලැබුණා පංසුකූල වශයෙන් හරි. නැත්තම් සදාවතුන්ගේ ධාර්මිකෝ පිළිගැනීමකින් ලැබුණා. ඒ ලැබුණ සිවුර දලනම් ගොරෝසුනම් ඒ තමා ඒකෙන් සෑහෙනවා. මුරුදුන් මොලොක් නම් ඒකෙන් සෑහෙනවා. ඊට වඩා දෙයක් සෑහෙන්නේ නැහැ. තමන් ලැබිච්ච එක දල සිවුරක් ඊට පස්සේ හොඳ සිවුරක් ලැබෙනවා කියලා ගන්නෙ නැහැ. අර ලැබිච්ච දෙයින් සන්තෝෂ වෙනන් ලදා යථාලාභ සන්තෝෂේ. යථා බල සන්තෝෂේ කියන්නේ තමන් සමහර විට අසනීපාභියක් නිසා දුර වෙලයි. දල සිවුරක් ලැබුණා පරිභෝග කරන්න අපහසුයි. එතකොට මොකද කරන්නේ? නිහතමානීව තව නිරෝගී ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේක දීලා උන්වහන්සේගෙන් ලැබෙන මුරුදු මුලක් කීවරයක් බාර ගන්නවා. ආසාවෙන් නෙමෙයි පහසු වෙරණේ පිණිස සුවඳක් වේ. මේකකින් යථා බල සන්තෝෂය කියනවා. යථා සාරූප සන්තෝෂය කියන්නේ පින් ඇති උතුම් අන්ද බොහොම ප්‍රණීත සිවුරු ලැබෙනවා. ප්‍රණීත සිවුරු ලැබුණම හිතෙනවා මේක මට වඩා හොඳයි මගේ ආචාර්යයන් වහන්සේට. මගේ උපාධ්‍යයන් වහන්සේට. සංඝ භාණේ උසුලන සංඝ ඉස්තරයන් වහන්සේට ධර්ම කතිකයන් වහන්සේට මේක හොඳයි කියලා ඒ ප්‍රණීත චීවරයේ පිරිනමනවා. තමම් පන්සුකෝල වශයෙන් හරි ලැබෙන සිවුරකින් යැපෙනවා. මේක කියනවා යස ආසාරූප සන්තෝෂ. ඉතින් මේ තුනෙන් උන්වහන්සේ සිද්ධ කරන්නේ තමාගේ නිර්ආමස ප්‍රීතියක් වින්දනී කර ගැනීමයි. ඒ කිසි දෙයක තණ්හා දෙකීමාන උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒක පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඒ වගේම පින්ද පාත්‍ය ගැන, සෙනසුන ගැන, ගිලන්පස ගැන ඔය තුන් තුන් ආකාරයේ යථා ලාභ, යථා බල, යථා සාරුක්‍ය කියන තුන් ආකාරයෙන් උනාස නිර්ආමස සැපතක් සතුටක් වින්දනය කරනවා. මේකෙන් ඉන්න ආර්ය සන්තුෂ්ඨිතාවය කියලා. එයින් උන්වහන්සේ පුදුමාකාර අල්පේක්ෂිතා ගුණයකින් බොහොම නිසංසල බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. තවත් උන්වහන්සේ පුරනවා ආර්ය සති සම්පජන්ණි. ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරියට යන්නේ පියවරක් ගන්න එකුසා සිහියෙන් මනසිකාරයෙන් භාවනා. ආපස්සට එන්නේ සතු සතෝ සම්පජානකාරී එකුසා සිහිය. හැරී බලන්නේ එවාගේම ඉදිරි බලන්නේ, අතක් පයක් නමන්නේ, දිගාරින්නේ, සීවරේ අඳින්නේ, පෙරවන්නේ, පාත්‍රයක් අතට ගන්නෙ, භාජනයක් අතට ගන්නෙ, ඒවා දෝවණය කරන්නේ සිහිනුවණින්. පින්දපාතේ පිළිගන්නේ, පින්දපාතේ වළඳන්නේ සිහිනුවණින්. එවාගේම ශාරීරික කටයුතු වල මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, යසිකිලි යසිකිලියාම හැම දෙයක්ම සිහිනුවණින් කරනවා. කොටින්ම භාවනා මානසිකාරී ඒ වගේම උන්වහන්සේ කුඩා කුඩා ගමන ගමන සිටීම වාඩි වීම නිදීම නිදි නැවීම කතා කිරීම නිස්සබ්ද වීම මේ සියල්ලම උන්වහන්සේ සීනුවලින් කරනවා මේ සීනුවලින් කිරීමට කියනවා ආර්ය සති සම්පජඤ්ඤය කියලා ඒකේ තියෙනවා සම්පජඤ්ඤ හතරක් යම්කිසි ක්‍රියාවක් කරන් ඉස්සර ඒ ක්‍රියාව ගැන මේක කුසල් අකුසල් සිද්ධ වෙන ඇති බලලා කුසලයක් බවට හරවා ගැනීම සාර්ථක සම්පජඤ්ඤය. ඒ කරන ක්‍රියාව තමන්ගේ සීලයට, තමන්ගේ සංවරයට, තමන්ගේ භ්‍රමචර්යාවට, තමන්ගේ ජීවිතයට බාධාවක් නොවන හැටියට තෝරා ගැනීම සත්‍රාය සම්පජඤ්ඤය. ඊළඟට භාවනා මානසිකාරින් මේ කරන ක්‍රියාවේ යෙදීම ගෝචර සම්පජඤ්ඤයයි. ඊළඟට මේ ක්‍රියාව කරන්න පළමුවක් ක්‍රියාකාර කළ අවසානයේ නාසයක හරවන ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඒකට කියන අසම්මූල සම්පජඤ්ඤය කියලා. මේ හැම ක්‍රියාවක් ගානේ සතරාකාරයෙන් 100යි නුවණයි හසුරුවනවා. මේ ඊටාම වැඩගත් මානසිකාරයක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තේනවා නේද? තුන්වෙනි වාරතේ චතු සම්පජාන විපබ්බේ කියලා. ඒක කියන්නේ මේ ටික තමයි. ඒකින් උන්වහන්සේ තවත් දුරට ආධ්‍යාත්මික සෝයක් විඳිනවා. දැන් උන්වහන්සේ ආර්ය සීලස්කන්ධයක් දරාගෙන ඉන්නවා. ආර්ය සති සම්පජාඤ්ඤය පුරුදු කරනවා. ඒ වගේම ආර්ය සන්තුෂ්ටිය පුරුදු කරනවා. ඊළාට ආර්ය සති සම්පජාඤ්ඤය පුරුදු කරනවා. ඉන් උන්වහන්සේ සෑහීමෙදපත් නොවි සේනාසනයකට යනවා විවේකස්ථානයකට ආරණ්‍යයක්, රුක්ඛ මූලයක්, ශූන්‍යාගාරයක්, එවාගේම ගල් ගුහාවක් එහෙම නැත්නම් කිඳුරු වලින් ආවරණය වෙච්ච තැනක් වනගුම්බයක් සොහොන් පිටතනයක් මේ වාගේ ජන ශූන්‍ය තැන තෝරගන්නවා. තමන්ද සත්‍රාය සේනාසනයක් තෝරගෙන උන්වහන්සේ උදේවරුේ පින්දපාතේ හැසිරීලා ත්‍ත්වේක්ෂාවෙන් පින්දපාතේ වළඳලා ගතකට හොඳින් සෝදනය කරගෙන එවා මේ බක්මත කියන අර ආහාර ගැනීමෙන් ඇතිවෙන අපහසුතාව ස්වල්ප වේලාවකින් සක්මන් කිරීම ආදීකින් යටපත් කරගෙන බද්ධ පරියන්කය බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා තමන්ගේ සීලය වර්ජනා කරනවා. සීලය වර්ජනා කරමින් කැදීමෙන් හිතට ඇති කරගන්නා බලවත් ශ්‍රීම සීලමය ප්‍රීතිය. ඊළඟට උන්වහන්සේ පටන් ගන්නවා සමත භාවනාව. සමත භාවනා තියෙනවා 40ක්. එයින් ඥාන වැඩෙන භාවනා 30ක් තියෙනවා. ඒ පියෙන් තමාට වඩා සත්‍රාය කර්මස්ථානෙ තෝරගන්නවා. අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන සතියෙන් කර්මස්ථානයේ පටන්ගෙන උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා අනිත පුරුදු කරනවා. ප්‍රථම ධානයත් ලබනවා ඒක වාසී කරගන්නවා. දෙවෙනි ධානයක් ලබනවා වාසී කරගන්නවා. තුන්වෙනි ධානයක් ලබනවා වාසී කරගන්නවා. හතරවෙනි ධානයක් ලබනවා වාසී කරගන්නවා. ඒ වශී කරගන්නකොට උන්වහන්සේ හිතෙනවා අනේ මේ ධ්‍යාන මේ මොනතරම් සැපයක් නිරාමිස සැපයක් මේකනම් බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා බුදුබාට සාධකයක් කියලා පිළිගන්නේ නැහැ. ඒ මොකද? බාහිර බාහිර සාකරුරුත් මේ ධ්‍යාන වඩනට තියෙනවා. ඊළඟ කසින ධ්‍යාන වඩනවා. අසුභ ධ්‍යාන වඩනවා. කොහොම අෂ්ට සමාපatti මුකදවනවා. මේ අෂ්ට සමාපatti මුකදවද්දී සැබෑ ඥානවන්ත යෝගාවචරයා සරුවඥන් වහන්සේ සරුවාකාරයෙන් සරුවඥය කියලා හිතන්නේ නැහැ. ඒනක් නිසාද මේ කියන සමාපatti බාහිර තාපසවරුත් උපද්ද වෙනවා. නිසා මේක නියම සරුවඥතාඥානෙම නෙමෙයි. අර මුලින් සඳහන් කළානේ දක්ෂ ඇද්දවුවා වනාන්තරයේදී ගියාම ඇත්තයිකගේ පියවර සටහන් දැක්ක පමණින් ගණන් ගන්නෑ කියවන ලොකු ඇටෙක් කියලා. උසේ ගස්වල ඇතිල්ලා තියෙනවා දැක්කත් ගණන් ගන්නෑ නේ. උස ගස්වල ගලෙන් ඇල්ලා තියෙනවා කියවත් ගණන් ගන්න. දකින්නකම් ගණන් ගන්න. මහා අත්‍රාජයා දැක්කාමනේ ගණන් ගන්නෙ. ඒ වගේ නියම ඥානවන්ත යෝගාවචරයා මේ ධ්‍යාන සමාපatti ලැබීමෙන් පමණක් බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හරියට දැක්කේ නැහැ පිළිගත්තේ නැහැ. නමුත් දැන් ඉදිරියට මේ අසු සමාපatti ලාභයේ හැරෙනවා විපස්සනාවට. ධාතු මනසිකාරයෙන් විපස්සනාවට හැරිලා විපස්සනා කරගෙන යාමේදී නාම රූප පරිච්ඡේද ඥානය උපදවනවා. තවඥා නිස්සාවට ගිහින් ප්‍රත්‍යපරිග්‍රහ ඥානය උපදවනවා. තවඥා නිමාවට ගිහින්. ඔයගෙම සම්මර්ෂණ ඥානි, උද්‍යාව්‍ය ඥානි, භංග ඥාන, භාතුකාඨාන ආදීනව නිබ්බිදා ඥාන, මුංචුතුකම්මිතා ඥාන, පරිසංකා ඥාන, සංකේතනා ඥාන කියන මේ ඥාන පරම්පරාව නිසිසේ වඩනවා. එයිනුත් උන්වහන්සේ තව නියම නිෂ්ඨාවටපත් වුණේ නැහැ. ඊළඟට උන්වහන්සේ සෝවාන් ඵලයටපත් වෙනවා. දැන් උන් ආර්ය සත්‍ය අතර දැකගත්තා පළමිනි වරට. ඒත් නෑ උන්වහන්සේ සියල්ලෙන් සියල්ල බුදුරජාන් වහන්සේ සරුවක් නෑ කියලා හිතන බෑ සද්ධා විස්තාවර වෙනවා. කොහොම සකදාගාමී අනාගාමී වෙනවා. අනාගාමීලා උන්වහන්සේට පුළුවන්කම තියෙන අභිඥා බල උපදවන්න. දැන් ඉතින් සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධිය පිළිබඳව සම්පූර්ණත්වයටපත් වෙන අනාගාම වෙනකොට పూర్වීය නිවාස ඥානයට යොමු වෙනවා. పూర్වීය නිවාස ඥානයේ මනවින් දකිනවා කල්ප ගණන් කල්ප සිය ගණන් ඈතට බලනවා. ඒත් නෑ නිෂ්ඨාවට ගිහින්. ඊළඟට දිබ්බ චක්කු ඥානයට හැරෙනවා. ඒකෙදිත් අතීත අනාගත වර්තමාන හිත ඇතියේ දෙනෙදි සෑම සංස්කාර දිවසින් දකිනවා. ඒත් නිෂ්ඨාව කියන්නේ ඊළාට හරවනා චතුරාර්ය සත්‍ය අවබෝධයට එයින් මේ සෝවාන් ආදී මාර්ගඵල නොක්‍රමින් ගියලා අරිහත්ත්වයටමපත් වෙනවා. අරිහත්ත්වයටපත් වෙලා ප්‍රතිවේසා ඥානයෙන් තමන් වහන්සේ අරිහත්ත්වයටපත් වූ හැටි නුවණින් තේරුම් ගන්නකොට අර හස්ති වණිකය දක්ෂ වූ අද්ගෝවා අත්‍රාග්‍යා සියසින් දැකලා මේ තමයි මා මුලින් දැක්ක පියවර සටන් අයිති ඇතා කියලා නිස්සාවටපත් වෙනවා වගේ බ්‍රාහ්මණයේ මගේ ශාසනයෙහි ශ්‍රාවකයන් වහන්සේලා මේ අරිහත්ත්වයට පත්වීමෙන් සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඒ සරුවඥන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි ස්වාඛාතෝ භගවතා ධම්මෝ ඒ සරුවඥන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම ස්වාඛාතයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ කාන්තෙන් සුපටිපන්නයි කියලා නිෂ්ඨාවටපත් වෙනවා. ඥානසෝනි බ්‍රාහ්මණ තුමනි මෙන්න මේකයි අත්පා උපමාවේ නියම තේරුම. කියලා මේ තුල්ලාති පදෝපම සූත්‍රයේ ඉතා පැහැදිලිව ඥානසෝනි බ්‍රාහ්මණ තුමාට දේශනා කළ වෙලාවේ මේ විදිහේ මා උදාාර අදහස් ඇති එවාගෙන් උදාාර කීර්තිමත් වූ මහා ධනවත් වූ මහා ප්‍රසිද්ධ වූ යස පරිවාර සම්පන්න වූ මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා ආසනේ නැගිටලා බුදු පාමුල සේ පාදේ පිරිනම පීමාදෙමින් වැඳ නමස්කාර කළා. වැඳ නමස්කාර කරමින් කියනවා අභික්කන්තම් භෝගෝතන අභික්කන්තම් භෝගෝතන බවත් ගෞතමයන් වහන්සේ දේශනේ විශිෂ්ටයි බවත් ගෞතමයන් වහන්සේ දේශනා කිසින් විශිෂ්ටයි චේතාරු භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේ බවත් ගෞතමයන් වහන්සේ යටිකුරු ඌවක් උඩුකුරන් උඩුකුරු කරන්න යම්සේද ඒ වාගේ යටිකුරු වෙලා තිබුණු මගේ නුවණ උඩුකුරු වෙලා විවෘත වුණා ස්වාමීනි දේශනේ විශිෂ්ටයි එවාගේම පටිච්චන්නම් වා විවරෙය්‍ය වැසුණු ගයක් විවෘත කළ දක්ුණා වගේ ස්වාමීනි වහන්සේගේ දේශනාව තුළින් මට මේ ශාසනය පිළිබඳව විවෘත ආභෝධයක් ලැබුණා දේශනේ විශිෂ්ටයි මූලස්සවා මග්ගං ආතික්කයේ මම් මුලාවෙකට පාර කියා දෙන්නක් මින් මට නියම මාර්ගය වහන්සේගේ දේශනින් පැහැදිලි වුණා ස්වාමීනි දේශනිය අතිශයින් විශිෂ්ටයි අන්ධකාරේ මා තේලපජ්ජෝතං ධාරයේ ඝනාන්ධකාර වේලාවක හොඳ ආලෝකයක තෙල් පානක් දැල්වුවා වගේ මගේ සිතට විශාල ආලෝකයක් ලැබුණ ස්වාමීන් දේශනේ විශිෂ්ටයි මම අද පටන් දෙහිමි බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙක් බව පිළිගන්නාසේක්වා උපාසක කෙනෙක් බව පිළිගන්නසේක්වා කියලා බුදුපාමල වැඳා මේ තමයි චුල්ලාති පදෝත්මන සූත්‍රයේ කෙටි සාරාංශය. මේ දේශනය අපේ ශ්‍රී ලංකාවට වැඩම කරවා වදාළ මේග මහරහතන් වහන්සේ මිහින්තලා පර්වතයේදී දේවානම් පියතිස්ස රජතුමා ප්‍රදාන 40000ක් සිංහල පිරිසට පළමුවෙන් දේශු ධර්ම දේශනාව. මේ දේශනාව තුළින් දේවානම් පියතිස්ස රජතුමා බුද්ධ ධර්මයේ ගැන මන ආબોධයක් ලබා ගත්තා. මේ 40000ක් පිරිසක තෙරුවන් සරණ ගින් පසුදින දානේට ආරාධනා කළා. පසුදින සත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රදාන සත්නම සදවාසයට පින්දපාතේ වැළලා එහිදී ධම්වලඳලා දසූ දාමින් අනුලාදේවිය ප්‍රදාන 500ක් දෙන සෝවාන් ඵලයටපත් වුණා. දෙවෙනි දවසේදී එසේම 500ක් දෙන සෝවාන් ඵලයටපත් වුණා මහමෙන්නා උයනේ නිදුම ආරහතන් වහන්සේ ප්‍රධාන සංඝ රත්නයේ පූජා කිරීම නිසා හත් දවසක්ම මහමෙවුන උයනේ වැඩ ඉඳගෙන දිනපතා දසෝ දාමින් 500 500 දගින් සියලු දෙනා සෝවාන් ඵලයටපත් වුණා. අටවෙනි දවසේදී නිදුම ආරහතන් වහන්සේ ආපසු මින්තලාට වැඩියම රජතුමා බියටපත් වෙලා මහත් පිරිසෙක් ගියා නැවත ආරාධනා කරන් ලංකාවේ වැඩ ඉඳ කියලා. ආපසු ධම්මදේ උතුලට වැඩි කියලා බයිටපත් වෙලා නමුත් වඩින අදහස නෙමෙයි තිබුණේ වස්ස සීමේ අදහසයි. එතෙන්දී අරිත්ත කුමාරයන් ඇතුළු 55 දෙනෙක් චීවර පරිස්කාර සෝදානම් කරගෙන මේ ගලේදී ගල් කලාවේදී රජතුමාට කිව්වා දේවයන් වහන්සේ අපි මහණ වෙන්න ආස අපට මහානකම ලබා දෙයි. රජතුමා බොහොම ප්‍රීතිමත් වුණා දැන් ගෝල පිරිසක් ලංකාවේ ඇති වුණු තාපසු වඩින එකක් නෑ කියලා මිහිඳු මහ රහතන් වහන්සේට තවරුවා මේ 55 දෙනා. මේ 55 දෙනා ඉසගෙස්වද බාන වෙලාවේන සෞකලෙස් නසා රහත් වුණා. මේ තමයි ලංකාවේ පළමුවෙන් පැවිදි වෙච්ච 55 දෙනා සිංහල දරුවෝ. සිංහල දෙමව්පියන්ගේ සිංහල දරුවෝ මොනතරම් පුණ්‍යවන්තද? ඉසගෙස්වද බාන කොටම කුරාග්ගෙහිදීන අරිහත්ත්වයටපත් වුණ පිරිසක් බාටපත් වුණා. ඊට පස්සේ දිනපතා මුකුල දරුවෝ පැවිදි වෙන්න පටන් ගත්තා. යලි දාසයක් යන්න මැත්තේ ශ්‍රී ලංකාගේ ප්‍රධානී තලයේහි ගෞතම සම්බුද්ධ ශාසනයේ මුල් බැසගෙන ප්‍රතිස්ථාවටපත් වුණා. වැඩි කලක් යන්නේ සරමේ අරිත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන සිංහල බුද්ධ පුත්‍රයන් වහන්සේලා ත්‍රිපිටක ධාරී වුණා. තෝපාරාමේදී මේදුම රහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් ගිනී සංගානාවක් කළා මහ පොළොවද කම්පා වුණා. ඒක 40000ක් රහතන් වහන්සේ වැඩිඳලකී. මේ දිර ශ්‍රී ලංකා දීපයට සම්මා සම්බුද්ධ ශාසනය ලැබිලා දැන් අවුරුදු 2313 වෙනි වර්ෂයටයි මේ අපි පාත ලැබුවේ අද මේ පොසොන් පොර පසළොස්වක් බොහෝ දවසේදී මේ පොසොන් පොර පසළොස්වක් බොහෝ දවසේ තවත් විශේෂ සිද්ධියක් තමයි බුදු වීමෙන් දෙවෙනි අවුරුද්දේදී ශාක්‍ය කෝලිය වංශ දෙකෙන් පරිදි වූ 500ක් ශාක්‍ය කෝලිය භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළ කුණාල ජාතක දේශනේ පවත්ලා සෝවාන් ඵලයට පමුණුවලා සාක්්‍ය ජනපදයේ මහා වනයේට වැඩම කරවලා ඒ පිරිස එකම මොහොතේදී පෙරපසු නොවි 500ක් දෙන අරිහත්ත්වයටපත් වූ සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු වලින් දෙවියෝ බ්‍රහ්මෝ රැස් වුණා මහා වනයේට එදා සරුවඥන් වහන්සේ මහා සමී සූත්‍ර හතක් දේශනා කළා එක එක සූත්‍ර දේශනාවකදී කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ බැගින් දෙන රහත් වුණා අසංකේය අසංකේය පිරිස පමණ මඟඵල නිවන් ලබා ගත්තා. ඒ සිද්ධියක් මේ කුසොන් පොර 15ක් බොහෝ දවස සිද්ධ වෙච්ච ඉතා වැදගත් ආශ්චර්ය සිද්ධියක්. මේ විදිහට පූජනීය දවසක් වූ මේ වෙස කුසොන් පොර 15ක් බොහෝ දවසේදී ද ලංකා පුරාම සෑම විහාරස්ථානයක බොහෝ සෙයින් පාඨශාලාවන්හිදී භාවනා මධ්‍යස්ථානවල ආරණ්‍ය සේනාසනවල සිය ගණන් දහස් ගණන් දෙන සීල භාවනා ප්‍රතිපත්ති පුරමින් බුද්ධ පූජා පවත්වනවා ඒ මේ බුද්ධ පූජාවන් අතරත අදත් මේ දවසේදී මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ මම හිතනවා ලංකාවේ නොයෙක් තැන්වල දේශනා කරනවා. මේක නැවත නැවත කියවන්න වටිනා සාර ගර්භ සාසනය හැඳින්වෙන දේශනාවක්. මේ මොහොතේදී අපි පැයක් තරම් කෙටි කාලය තුල මේ ගැන කෙටි හැඳින්වීමු කුයි මේ සිද්ධ කෙලේ අපි ආරාධනා කරන ලංකා වාසී සියලු බෞද්ධයෝ මේ චුල්ලාති ප්‍රදෝම සූත්‍රයේ සවිස්තරව කියවත්වා සවිස්තරව අර්ථ අසා ගනිත්වා ඒ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ සම්භාරයත් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බලයත් විපස්සනා මාර්ගයත් එවාගේම සෝවාන් ආදී සතර මාර්ගඵල පිළිවෙලින් ආර්ය සත්‍ය අවබෝධයක් ලබා ගන්න හැටි අවබෝධ කෙරෙත්වා කියලා මා කරුණාවෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඊටම ගෞරව සම්ප්‍රයුක්තව සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටද හිතාහිත මැදා සෑම සත්නකද ලොවේ ලෝතුරා සම්පත් පිණිස වේවා තම තමන්වත් මේ කුසල ආනිසංස බලයෙන් මේ ජීවිතය තුලදී සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙමින් ගුණයෙන් නුවණින් වැඩ දියුණු වෙමින් සතර සතිපට්ඨාන ආදී සත්‍විස් බෝධිපාක් ධර්මයන් දිනු කර ගනිමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසී වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනාව වේවා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඒකම අද මේ 9 වේස් කියා කියන ආරෝග්‍ය ශාලාවේදී සියලු භාවනා ප්‍රතිපත්ති යෙදී සිටින අපේ වෛද්‍ය මණ්ඩලය සේවක සේවිකා මඳුල්ලහා මේ සාභාගී වූ මාපිය දූදරුන් හිතවත් සියලුම දෙනාටද රත්නත්‍රානුභාවයෙන් ඉදිරි කාලයේදී වඩ වඩා බුදු සසුනේ ධර්ම සැප විඳගෙන රතෝ බෝධිඥානයන් සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා මේ ආරෝග්‍ය ශාලාව තුලින් ශ්‍රී ලංකාවට විදේශ රටවලට දෙමව්පියන්ද සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා ශ්‍රී ලංකාව ආයුරාරෝග්‍ය සම්පන්න ලංකාවක් වේවා ශ්‍රී ලංකාව ධාර්මික වූ එවැගේම සාමී සමාදානී ඇති තුන් ලෝකේට ආදර්ශමත් ධර්මබ්දීපයක්ම වේවා කියලා අපි ශාසන ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච බුම්මන්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ජබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් දක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ජබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා එක්තාවතාචයම්හෙහි සංගතං පුුණ්්‍ය සම්පදං සබ්බේ දේවා අනුමුදන්තු සබ්බ සංකත්ති සිද්ධියා දානන්දදන්තු සද්ධායේ සීලං රක්කන්තු සම්බදා භාවනාභිරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා ඉමිනා